තෙරුවන් සරණයි අපේ ආම්ඳුරනේ. පරයන්ක භාවනාව ගරු ස්වාමීන් වහන්සේ මා භාවනාවට වාඩි වී නාසිකාග්‍රයට සිහිය පිහිටුවා ආනාපාන සති භාවනාව වඩමි. ටික වේලාවක් සිත විසිරයයි. ඉන්පසු හුස්ම රැල්ල ඇතුළු වීම පිටවීම හොඳින් දැනේ. එසේ හුස්ම රැල්ලටම සිහිය පිහිටුවා සිටින විට හුස්ම රැල්ල ඊටමත් සියුම්ම දැනේ. එසේ හුස්ම රැල්ල සියුම් වන විට මගේ දෙහත්ල දෙපතුල දැඩි වේදනාවක් දැනේ. තව තවත් හුස්ම රැල්ලටම සිහිය පිහිටුවා සිටින විට ඒ වේදනාව හිර වී යන්නාක් මෙන් දැනේ. පර්යංකය වෙනස් කළ විට මේ වේදනාව නොදැනේ. මාගේ භාවනාව ගැන පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ සුවපත් වේවා. හොඳයි. මුගක් වෙලාවට ඉතින් අපිට මුල් කාලේදී ඔයගේ ප්‍රශ්න එනවා. ඒ කියන්නේ අපි භාවනා කරන්න ගියාම අපෙන් කය කය ඒ තරම් අපිට අවශ්‍ය කරන සහයෝගය ලැබලා දෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් භවනා කරනකොට ඉතින් කය එහෙට දෙනවා මෙහෙට දෙනවා හුඟක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මුලදී ඒ හින්දා දැනට එකපාරට වේදනාවට හිත යොමු කරන්න යන්නේ නැතුව දැනට පොඩ්ඩක් ඉරියව්ව මාරු කළා. ඇතර මේ කියලා තියෙන විදිහටම පොඩ්ඩක් ඉරියව්ව මාරු කළා. ඕක සමනය කරගන්න හැකි තාක් නැවත ආනාපානෙ එක්කම ඉන්න, හුස්ම එක්කම ඉන්න. මොකද මෙතෙන්දී අපි එකපාරට වේදනාවක් දිහා බලන්න ගියොත් සමහරලාට අපේ හිතේ නොරුස්නා ගතියක් මේ ගැන තියෙන භාවනාවට තියෙන ඇල්ම නැතිවීමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා කරලා තියෙන එක හොඳයි. දැනට ඒ කියන්නේ යම් උපක්‍රම හරහා පොඩ්ඩක් කයෙන් ලබන සහයෝගය ලැබෙනකන් ලැබෙන තියෙන සහයෝගය ලැබෙනකන් පොඩ්ඩක් ඔය වගේ උපක්‍රමයක් යොදලා ඉස්සරහට යන්නයි තියෙන්නේ. හැබැයි ටික ටික අපි මේකට හුරු වෙනකොට ඒ කියන්නේ හුස්ම රැල්ලේ හිත තියෙන්න පටන් ගන්නකොට හිතේ එකඟතාවය වැඩි වෙනකොට ඒ හරහාම කායික පස්සද්ධියක් කියලා අපි සාමාන්‍යයෙන් කියන කයේ යම් සැහැල්ලු බවක් ඇති වෙනවා. ඊට පස්සේ එච්චරම ගැටලුවක් වෙන්නේ නැහැ. වේදනාවන් ආවත් ඊට පස්සේ එකඟ වෙච්ච මනසකින් ඒව බලන්න යන උනත් හැකියාව තියෙනවා. නමුත් දැන් අර කළා තියෙනා වගේම පොඩ්ඩක් මුල් කාලෙදී නිසා මේ ඉරියව් මාරු කිරීමෙන් පොඩ්ඩක් ඔක සමනය කරගන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ. අර මතක තියාගන්න තියෙන්නේ ඉතින් ඉරියව් මාරු කරද්දී අපි අරගෙන ආපු එකඟතාවය මේ මෙතෙක් අපි හදාගත් එකඟතාවය කඩාකප්පල් කරගන්න නැතුව ඒක වැටෙන්න දෙන්න නැතුව හිමීට සතිමත්වම මේ ඉරියව් මාරු කරන්නයි තියෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නට යමු. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවේදී හොඳින් ආස්වාසය හා ප්‍රාස්වාසය දැනේ. හුස්ම රැලි කිහිපයක් දැනී හුස්ම නොදැනීයයි. සුළු මොහොතකින් නැවතත් හුස්ම දැනේ. නැවතත් හුස්ම රැලි කිහිපයකින් නොදැනීයයි. නැවතත් දැනෙමින් නොදැනමින් කාලය ගෙවී යයි. මේ తත්වය මම සෑහෙන කාලයක් අත්විඳිමි. හුස්ම ලොදෙනී තිබෙන අවස්ථාවේදී භාවනාවේ ඉදිරියට යාම සඳහා කුමක් කළ යුතුදයි පැහැදිලි කර දෙන මෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. තවද හුස්ම මුල මැද අග බලන ආකාරයේද පැහැදිලි කරගත යුතුය. අපි මේකට පොඩ්ඩක් උත්තරයක් දෙන්නෙමු. කාගෙද කියලා පොඩ්ඩක් දැනගන්න පුළුවන් නම් ටිකක් අපිට මට කියන්න පුළුවන්ද? ඒ කියන්නේ කොච්චර කාලයක් විතර මේ මට්ටම අත්දකින්නවද කියලා? සම්මත අවුරුදු දෙකක් විතර. අවුරුදු දෙකක් විතර මේ මට්ටම මම අත්දකින්නවා. ඒ කියන්නේ මේ මට්ටමට ආවට පස්සේ කයවත් වේදනාවත් වේදනාවන්වත් නිරීක්ෂණය කරන්න එහෙම පටන් ගත්තේ නැද්ද? කළා නැද්ද? එහෙනම් අපි එතෙන්ට යමු වෙන එක වටිනවා. මොකද ආනාපාන සතිය අපි දිගට ඉස්සරහට අරගෙන යන්නේ නැත්තම් කියන්නේ ඔය මට්ටමට ආවට පස්සේ කොහොමත් කායික වශයෙන් තියෙන දේවල් කියන්නේ කයේ සංවේදනාවන් නැත්තම් වේදනාවන් නිරීක්ෂණය කරන්න පටන් ගන්න පුළුවන්. දැන් මේ එතෙන්දී යන්නේ ඇත්තටම ආනාපාන සතිය හරහා මදක් දුර ඇවිල්ලා ටිකක් දුර ඇවිල්ලා එතනින් පස්සේ ධාතු මනසිකාරයට යොමු වීමක් තමයි වෙන්නේ. ඒ නිසා දැනට කියන්නේ විශ්වාසවන්තව අනිවාර්යෙන් දැන් ඊළඟ පරයන්කෙත් වාඩි වුණොත් මෙතෙන්ට ගිහිල්ලා ගානට හුස්ම තැම්පත් වෙලා නාසිකාග්‍රේ ප්‍රදේශයේම හුස්ම රඳවගෙන ඉන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවද දැන්? තියෙනවා. දැන් එතෙන්ට එන්න කොච්චර විතර වෙලා යනවද සාමාන්‍යයෙන්? පැය කාලකින් වගේ? වාඩි වුණ හැටියෙන් වගේම එතෙන්ට එනවා. හොඳයි. ඒ කියන්නේ එහෙම ඉන්නකොට දැනටත් හිත එහෙම යන්නේ නැතුව ඒ தත්ත්වේ පවත්වන්න පුළුවන්ද? සමහර ලාවට උස්තුන දැන් තියෙන වෙලාවට සිත යනවා ගිය ගමන් දැනෙනවා. හරි. එතකොටම සිතවිල්ලක් කියලා මෙනෙහි කරලා නැති යනවා. සිතවිල්ලක් කියලා නැති වෙනවා. හරි. මට සක්මනත් පොඩ්ඩක් කියවන්නකෝ එහෙනම් චුට්ටක් ඒ පැත්තත් බලමු. මුල් දිනවල සක්මන් කරන විට දෙපා පොළොවට තදවන බව හොඳින් දැනුනි. ඒ දැන් දෙපා ඊතා සැහැල්ලුවෙන් එකිනෙක ඉදිරියට මාරු වී යන ආකාරයත් පතුල පොළවට ස්පර්ශ වන ආකාරයත් පොළවේ ඇති දෑ පයේ වදින ආකාරයත් හොඳින් දැනේ. මෙය සක්මනේහි දියුණුවක්ද නැතහොත් අඩුපාඩු ඇද්දයි පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. හොඳයි. වහන්සේට ඉතහස. මේ සක්මනේදී ඒ කියන්නේ දැනෙන දේවල දැනීමේ වැඩිවීමක් තියෙනවද නැත්නම් දැනීමේ අඩුවීමක්ද තියෙන්නේ? අඩුවීමක් නෑ සමනක් දැන් දැන් කකුලට පොළේ වදිනවා දැනෙනවා. දැන් කකුලේ මොන හරි වැලිත් ඇවරෙන ගතිය, ගල් හැපෙන ගතිය සේරම දැනෙන හොඳට. හොඳයි. දැන් ඒ හැම දෙයක් වෙතම අවධානය යොමු කරමින් යනකොට හිත කොහෙද තියෙන්නේ? හිත සමහර වෙලාවට පිට ගියත් වැඩි වෙලා යන ගිය ගමම දැනෙන ගියක්. යම දැනෙනවා. හොඳයි. දැන් මේ දැනෙන දේවල් වලට හිත නැවත නැවත නැංවීමේදී වෙහෙසක් තියනවද නැත්නම් කිසිම වෙහෙසක් නැතුව වැඩේ කරන්න පුළුවන්ද? වෙහෙසක් නැහැ. නෑ. හොඳයි. එහෙමනම් අපි ආනාපාන සතියෙන් පරයන්කේ යොමු මේ සක්මන ওই විදිහටම කරගෙන යන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඒ කියන්නේ මෙනෙහි කිරීමක් මුකුත් කරන්නේ නැහනේ. මුකුත් කරන්නේ නැහැ. දැනෙන දේත් එක්ක ඉන්නවා. දැන් ඒ කියන්නේ අපි දුම වම් පාදයේ ස්පර්ශ වෙනවා නම් ඒ ස්පර්ශයේම ඉන්නවා. ඒ කියන්නේ අපි දුන්න තද ගතියක්, වලින් රළු ගතියක්, ගොරෝසු ගතියක්, සිසිල් ගතියක්, නුසුම් ගතියක් ඒ මොනවා වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ දැනීමත් එක්ක ඉන්න. يعني භාවනාව සරලව පවත්වන්න, ඒ කියන්නේ සරලව කියන්නේ මනසේ සැහැල්ලුව පවත්වන්න. මොකක්වත් මෙතෙන්දී කියන්නේ ලොකු දේවල් මතක් කරගෙන හිත බර කරගන්න එපා. නිකම් බොහොම හිත සැහැල්ලුවෙන් මේ දැනෙන දැනෙන දේ තුල සතිය පවත්වන. දැනෙන දැනෙන තැන්වල සතිමත් වෙනවා. ඊළඟට මේ හරහාම එන්නේ හිතේ සහනයක්. හිතේ සැහැල්ලුවක් එන්න. ඒ සැහැල්ලුව එනවා නම් පොඩි සතුටක් එනවා, සැහැල්ලු බවක් එනවා. ඒකත් එක්ක ඔන්න භාවනාව ගැඹුරට යනවා. ඒ ඒ කියන්නේ බලන්න හැමතිස්සෙම හිත يعني එළියට ගියත් එයාම දැන් එනවා. ඇවිල්ලා මේ දැනෙන දේ තුල සතිමත් වෙනවා. ඔච්චරයි ඉතින් සක්මනේ ටිකක් ඔය දේ ප්‍රගුණ කරගෙන යන්න. ඕනනම් තව චුට්ටක් ඉතින් ඕකේ වැඩි කළා දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැනෙනකොට ඕනනම් පොඩ්ඩක් බලන්න මේ දැනෙද්දි පාදේ නිකාං දැන් අපි සාමාන්‍යයෙන් ඔහේ දැනෙනවා කියන සංඥාවෙන් යනව වෙනුවට දැනෙද්දි කොයි පාදේ මොන ප්‍රදේශයේද දැනෙන්නේ මුලින්ම. දැන් පාදයක් තියෙනවා. ඔන්න ඉස්සෙල්ලා මේ විලෝම දැනෙනවද නැත්නම් මැද දැනෙනවද නැත්නම් ඇඟිලි දැනෙනවද ඇඟිලි නම් ඇඟිලි වල කොයි ඇඟිල්ල දැනෙනවද කියලා පොඩ්ඩක් අන්න අවධානය පොඩ්ඩක් වැඩි කරලා බලන්න අපහසුවක් නැත්නම් ඒ කියන්නේ දැන් ඒක තමයි. ඒ අර ඒ අවධානය වැඩි කරන්න දැන් කියන්නේ පොඩ්ඩක් මේක විස්තර බලනාසොලුව බලන්න. නිකන් දැන් අපි ඉස්සෙල්ලට ඉස්සෙල්ලා නම් ඔහේ සතිය පොඩ්ඩක් හදාගන්න විතරක් වදිනකොට වදිනවා කියන සංඥාවෙන් විතරයි ගියේ. හිත මෙහෙ මෙහෙ යන්නේ මේ වදිනකොට ඒ වදින තැන හිත පැවැත්වුවා එච්චරයි. දැන් හිත කොහෙවත් යන්නේ නැහැ. දැන් මෙතන තුලනේ ඉන්නේ. මේ තුල ඉන්නකොට ඒ වැදිලා තියෙනකොට නැත්නම් ඒ වදින ක්‍රියාවලියේදී මොනවාද දැන් කොහෙද දැන් ඉස්සෙල්ලා වදින්නේ? විලුඹද විලුඹ වැදුනා කියලා හිතමුකෝ. එතකොට කොහොමද මේ විලුඹ දිගේ ඊළඟට මේ දැනීම පැතිරෙන්නේ? ඊට පස්සේ ඔන්න ඊළඟට කොහොමද ඇඟිලි තුඩු ස්පර්ශ වෙන්නේ? ඇඟිලි වලින් කොයිකද ස්පර්ශ වෙන්නේ? ඒවයි කොහොමද පැතිරෙන්නේ? ඊට පස්සේ ඊළඟ පාදයට මේක මාරු වෙන්නේ කොහොමද? ඒ අතර මේක බලද්දි සමහරවිට මේකේ වෙනස්කම් සිද්ධ වෙනවා. ඒව කොහොමද සිද්ධ වෙන්නේ? දැන් මෙතන තියෙන සම්පූර්ණ ක්‍රියාදාමයක් තියෙන්නේ. ඉතින් මේ හැම දේ තුළම වැඩි විස්තර ගානක් හොයන්න පොඩ්ඩක් උත්සාහත් වෙන්න. නිකන් අර කාලයක් යනකොට මේකෙන් පොඩ්ඩක් يعني මේ හිත එළියට එන ගතියක් එන්න ඉඩ තියෙනවා. ඒක තාම ඇවිල්ලා නැති ස්වභාවය මට තේරෙන්නේ. ඒ නිසා දැනට ටිකක් මේකේ ඌවමනාවෙන් විස්තර බලන්න යන්න. ඒ කියන්නේ පාදයක් ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොට මේකේ මොනවාද මට තව පුරත් තව දුරටත් දැනගන්න තියෙන්නේ. බාහිරට නෙමෙයි ඇතුළට ගන්න. ඒ කියන්නේ වැලි වල පැත්තෙන් අපිට වැඩක් නැහැ. වැලි විසි වෙනවද, රළුද, ගොරෝසුද ප්‍රශ්නයක් නැහැ. ඒක හරහා මේ අපේ පාදයට මොකද දැනෙන්නේ? කය ඇතුළට මොකද දැනෙන්නේ? ඒ පැත්තට යොමු කරගන්න. ඊළඟට ඉඳගෙන කරද්දී ඉඳගෙන කරන භාවනාවේ අර කියපු වගේ يعني නාසිකාග්‍රේ ප්‍රදේශයේ අර වගේ එකඟතාවයට ආවට පස්සේ එතන දැන් දිගට ඔහේ නතර වෙලා ඉන්නේ නැතුව ඒක හදාගත් එකඟතාවය භාවිතා කරන්න කයේ දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න. නෑ මෙනෙහි කරනවා කියලා ඒ කියන්නේ ඒ කියන්නේ දැන් හිතන්න දැනට තියෙන නාසිකාග්‍රයේ ප්‍රදේශයේ හිත තියෙන්නේ. දැන් ඔන්න හිත එකඟ වුණා, මෙතන තියෙනවා. තියෙනකොට ඔන්න හිතන්න මේ කයේ සමස්තයක් වශයෙන් බලන ඔන්න කොහේ හරි තැනක් අනිත් තැන් වලට වඩා මොකක් හරි දෙයක් තියෙනවා එතන. අපි තුමු වේදනාවක් වෙන්න පුළුවන්, සුළු වේදනාවක් වෙන්න පුළුවන්, නැත්නම් නලියන ස්වභාවයක් වෙන්න පුළුවන්, කැසීමක් වගේ දෙයක් වෙන්න පුළුවන්, නැත්නම් පොඩි කම්පන වෙන ස්වභාවයක් වෙන්න පුළුවන්. ඔය ඕනම දෙයක් වළංගුයි. නැත්නම් මේ වාඩ්ලා ඉන්නකොට වාඩිලා ඉඳද්දී තේනවනේ මේ යම්සි තෙරපීමක් දැනෙනවනේ, පීඩනයක් දැනෙනවා. නැත්නම් මේ පාද එකිනෙක ස්පර්ශ වෙනවා, ගැටෙනවා දැනෙනවා. මේ අත් දෙක මෙහෙම තියාගෙන මේ දෙක අතර උණුසුමක් දැනෙනවා. මේ කොයි දෙයක් ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනම තැනකට යොමු කරන්න. මෙනෙහි කරනවා කියන එකෙන් මොකක්ද අදහස් කරන්නේ? නෑ මෙනෙහි ඒ කියන්නේ එතෙන්ට තමයි එන්නේ මේ. එතෙන්ට තමයි එන්නේ. ඒ කියන්නේ මෙනෙහි කරනවා කියලා දැන් මනසින් මෙනෙහි කිරීමක් කිසිසේත්ම අවශ්‍ය නෑ. ඒ කියන්නේ පුළුවන් තරම් හිත නිශ්ශබ්දව තියාගන්න. හිතේ මොකක්වත් මේ අපි පොතෙන් ඉගෙන ගත්ත දෙයක් අවදි කරන්න අවශ්‍ය නැහැ. ඒ ඒ පොතේ දැනුම සම්පූර්ණයෙන්ම පොඩ්ඩක් පැත්තකින් තියලා හිත පුළුවන් තරම් සැහැල්ලුවෙන්. හිත පුළුවන් තරම් නිස්කලංකව, හිත පුළුවන් තරම් නිශ්ශබ්දව දැන් මේ කයට යොමු කරනවා. කයට යොමු කරාම ඔන්න පාද දෙකක් ගැටෙන තැනක් අහු වෙනවා. එතන තියෙනනේ රස්න ගතිය. එතන දැන් එකඟතාවයෙන් යුක්ත හිතකට මේ රස්න ගතිය නිකන් අපි මේ කතා කරද්දී දැනෙන රස ගතිය වගේ නෙමෙයි. උඩට සමාහිත වෙච්ච හිතක් මේ රස්න ගතිය සෑහෙන්න වර්ධනය කළා තමයි යට තේරෙන්නේ. අන්නේ රස්න ගතිය හොඳට විනිවිද දකින්න. මේ රස්න ගතිය තුලම හිත පවත්වනවා. අපි තුම එහෙම කරන් ඉන්න ඕන ඔන්න කයේ වෙන කොහේ හරි දැනෙන්න ගන්නවා. අන්න එතනට යනවා. එතනකට හොඳට එතන දිහා බලනවා. එතන දිහා බලාගෙන ඉන්නවා. එතකොට මේක නිකන් නොදෙනී ගියා නම් ඔන්න තව තැනක් මතුවෙනවා නම් එතෙන්ට යනවා. දැන් බැරි වෙලාවත් මේව බලබල ඉඳද්දී ඒ කියන්නේ බලන්න විදිහක් නැහැ විනාඩියක් යනකොට ඔන්න ආයි අපි දුම් පනිනවා කියලා ආනාපානෙට පුරුදු එතනනේ. ආයි දාන්න මෙතෙන්ටම. ඒ කියන්නේ මේ හැකියාව හදාගන්න ඕනේ. කියන්නේ අපිට ඕමනා තැනට දැන් හිත නංවන්න පුරුදු වෙන්න ඕනේ. දැන් අපි මෙතෙක් කලේ ආනාපාන සතිය පාවිච්චි කළා හුස්ම රැල්ලේ මෙතන නාසිකාග්‍රේකම් කිරීමක්. දැන් මේ හදාගත් එකඟතාවය මේ කයේ මුළු කයේ ඕනම තැනකට යහුසුලුව දාන්න පුළුවන් හැකියාව හදාගන්න. අපි තුන් දන මේ දන හිසේ ඔන්න මාක් හරි වේදනාවක් හට ගන්නවා ටක් ගාලා ඔන්න එතෙන්ට දානවා. ඊළඟ එතන හොඳට බලාගෙන ඉන්නවා. ඔන්න ඒක මැකීගෙන යනකොට මේ මේ පාදේ හට ගන්නවා. එන්න මෙතන නැත්තම් මෙතෙන්ට ගියා. ඊපස්සේ දැන් ඒ කියන්නේ අපිට ඕන ඕන තැනට දැන් මෙහෙවන්න පුළුවන් හිත. අන්නේ හැකියාව දැන් ටික ටික හදාගන්න දැන් ඒක ඇතට දැනටත් ඇතිල් ඇවිල්ලා ඇති. තම කළා බලලා නැහැනේ. ඒ හින්දා චුට්ටක් බලන්න. දැන් ඔය ඒක බල බලා ඉන්නකොට අර මෙතන හැදිච්ච එකඟතාවය ක්‍රමානුකූලව මෙතෙන්ට මාරු වෙනවා. ඒවත් වෙයි. වෙයිද? එතකොට ඒ එකඟතාවය මෙතන බලාගෙන ඉන්නවා. මෙතන මොකද්ද වෙන්නේ? දැන් දැන් දැන් අපේ භාවනා අරමුණ වෙන්නේ මෙතන. අපි දුන්න ධන හිසේ නම් වේදනාවක් තියෙන්නේ. අන්න ඒ වේදනාව තමයි දැන් අරමුණ වෙන්නේ. ආනාපානෙ නෙමෙයි. ආනාපානෙ මෙතෙන්ට යනවා. දැන් සම්පූර්ණයෙන් වෙනස් පැත්තකට යන්නේ. මෙතන කියන හුදු බලාගෙන ඉඳීමක් විතරයි මුලින් තේරෙන්නේ. එහෙනම් ඒ තරම් මුලදි ලොකු වැටහීමක් එන එකක් නැහැ. ප්‍රශ්නයක් කරගන්න එපා. දිගට මේක කර කර යන්න. කර කර යන්න දවස් කීපයක් කළා මට ආයි කියන්න. ඉන්නකොට ඔව් හුස්ම රැල්ල දැනෙනවනම් හුස්ම රැල්ලට හිත යොමු කරන්න ඕනේ. එහෙමද? නැතත් කමක් නැහැ. මෙතනින්දී හිත විසිරෙන්නේ නැත්තම් මෙතන හිත නතර කරගෙන බලාගෙන ඉන්න පුළුවන් නම් හොඳට එකඟ වෙච්ච හිතකින් හුස්ම රැල්ල දැනුණයි කියලා නොගියට ප්‍රශ්නයක් නැහැ. මොකද ඊට වඩා හොඳ යමක් මෙතනින් අපිට දැන් තේරුම් ගන්න පුළුවන්. ඔව් මෙතෙන්දී යද්දී මේ සමහරලාට අමතක වුණොත් මේ ධනහිසය බලන්නේ කියලා ඒ වඩා හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතර තවත් හිත සැහැල්ලුයි. තවත් ගැඹුරට යනවා. මෙතන ඒක පවා නැහැ. මෙතන තියෙන අපි තුමු පොඩි තද වෙන ගතියක්. නැත්තම් කම්පන වෙන ගතියක්. එච්චරයි දැන් තියෙන්නේ. මේකේ තේරුම් ගන්න හිත එකඟ වෙන්න එකඟ වෙන්න සරල භාවයකට යන්න. හොඳයි. අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය වැඩි වැඩිවීමට උත්සාහ ගත්තා. එවිට සිතට නොයෙකුත් දේ මතකයට නැගී මානසිකාර කරන්නට යෙදෙනවා. මද වේලාවකින් සිත බැහැරට ගොස් බව මතක් වෙනවා. නැවත උත්සාහ දරුවත් සිත බාහිරයට යනවා. හුස්ම වැටෙන වාර ගණන 1 2 3 4 ලෙස ගණන් කරමින් විනාඩි 4ක් පමණ හිත එකඟ කර ගතිමි. එසේ කිරීම නිවැරදිද? පහදා දෙන්න ස්වාමින් වහන්සේට උතුම් නිර්වාණ අවබෝධයම හේතු වේවා. කමක් නැහැ. ඕක කියන්නේ බරක් නැත්තම් ওই ක්‍රමයේ ගියාට කමක් නැහැ. අ ඒ කියන්නේ සමහර අයට ඉතින් ඔය ගණන් ක්‍රම අල්ලලා යනවා. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් ඉතින් පාච්චි කරලා බැලුවට කමක් නැහැ. හැබැයි හිත එකඟ වෙනවා නම් ඒ පැත්තෙන් ඒක දිගට කරන්න. කළා හැබැයි එකඟ වුණාට පස්සේ ඔක අතහැරලා දාන්නයි තියෙන්නේ. හැබැයි සමහර අයට ඉතින් ඔය ගණන් චක්‍රේ තියන් යන ගමන් හරි බරයි. මොකද ඉස්කෝලේ ගණනුත් ඉතින් සමහර ප්‍රශ්නයක් නේ. ඉතින් ඒවා ඕනෙම නැහැ. ඒකට ඒ හින්දා ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ හින්දා බලන්න Tamanට ගැළපෙන ක්‍රමේ පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. අපි තුමු හිත පිට යනවා නම් පිට ගියා ඒ බව දැනගත්තා. දැනගත්තට පස්සේ ඔන්න ආයේ ආනාපානෙට එනවා. මෙනෙහි කිරීමක් මෙතෙන්දී යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ආරම්භක අවධියේදී හිත හුඟා පිට යනවා නම් මේ මෙනෙහි කිරීම කියන එක පාවිච්චි කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ලේබල් කරනවා කියලා කියනවා. හුස්ම ගන්නකොට ඔන්න ගන්නවා කියලා හිතිනුත් මෙනෙහි කරනවා. ඒ අපිට දැන් තේරෙනවා නාසිකාග්‍රයේ ඔන්න දැන් හුස්ම රැල්ලක් වදිනවා. හිතිනුත් ඒක මෙනෙහි කරනවා. එතෙන්ටම යොමු කරගත්ත හිතකින් මෙනෙහි කරන ඔන්න හුස්ම ගන්නවා කියලා. ඊළඟට ඔන්න ආයෙ පිට වෙනවා. පිට වෙන අවස්ථාවත් ඔන්න පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. නැත්නම් 1යි කියලා මෙනෙහි කරනවා නැත්නම් 2යි පිට වෙනවනම් 2යි කියලා මෙනෙහි කරනවා. ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් නැහැ. ආයෙත් ඔන්න වදිනකොට 1යි කියලා කියනවා. පිට වෙනවනම් 2යි කියලා කියනවා. නැත්නම් in කියලා කියනවා out කියලා කියනවා. මොකක් හරි මොන කැමැති ක්‍රමයක් පාවිච්චි කරලා ප්‍රශ්නයක් නැහැ. කියන්නේ අපි ඔක 1යි 2යි 3යි 4යි ඔක්කොම කරගෙන යන්න ගියොත් එහෙම පොඩ්ඩක් අර ඒ උපක්‍රමයේම අපිට බරක් වෙන්න පුළුවන්. ඒ උපක්‍රමයේ බරක් වෙන්නේ නැති වෙන්න උපක්‍රමයේ පාවිච්චි කරාට වරදක් නැහැ. හැබැයි ටික ටික හිත එකඟුණාට පස්සේ ඒ උපක්‍රමයේ අත්හැරලා දාලා ඒ මොකක්වත් මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. හිත බලන්නයි තියෙන්නේ. දැනට ඉතින් හිත පිට යන හින්දා පුළුවන් තරම් ඔය වගේ මෙනෙහි කිරීමක් පාවිච්චි කරලා වැඩේ කරන්න. මං හිතන්නේ තමන්ම තමයි මේ තේරුම් ගන්න වෙන්නේ මට මේ ගණන් ක්‍රමයේ හරහා ඉස්සරහට තව යා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් නිකම්ම මේ කියන්නේ තනි මෙනෙහි කිරීමක්. හුස්ම ගන්නකොට ගන්නවා, පිට කරනකොට මිට ගන්නවා කියලා මෙනෙහි කිරීමක් කරහා යාමෙන්ද වඩා එකඟ වෙන්නේ කියලා පොඩ්ඩක් දෙකම කරලා බලන්න. වැඩි එකඟතාවයකට එන ක්‍රමේ අනුගමනය කරන්නයි තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. යන බව දැනගෙන වම දකුණ ලෙස සක්මන් භාවනා කරන විට ඉහළ භාවනා ශාලාවේ එක කෙළවරක සිට අනිත් කෙළවර දක්වා යාමට හැක. සිත පිට නොයා. පරයන්ක භාවනාව. මම දැන් මෙතන සිටිමි යන ඉරියව්වට සිත කයට සිටින විට ගොරෝසුවට පැවති චංචල කම්පන ගති ඊටමත් සියුම් වී දැන සමහර වේලාවල නොදෙනී යයි. නැවත ටිකකින් යාන්තමට දැනේ. නමුත් දැන් රූප පෙනේ. පරයන්ක භාවනාවේ යෙදෙන ස්වාමින් වහන්සේ කෙනෙක් පෙනුනි. එම රූපය වටා රන්වන් පාට ඉරක් අවුට්ලයින් ඇඳී මුළු ශරීරයේම රතු ඇපල් ගෙඩියක් මෙන් බෝල සෑදී පොලා පනින ඇතිවීම නැතිවීම ගතියක් පෙනුනි. පරයන්කයේදීම මීට පෙර දිනකදීද හඳක් දිස්විය. නමුත් එහි දීප්තියක් නොමැත. කාවර්ණ පමණි. ඒ දෙස හොඳින් බලද්දී අඟලක් පමණ කළු පාට පණුවන් හත් අට දෙනෙකු නලියන බව දොටිමි. මේ පිළිබඳව පහදා දෙන මෙන් ඊටමත් බැගෑපත්ව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝාෂ හා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් බෝධියටපත් වේවායි පතමි. මුලින් පටන් ගන්න තියෙන ආනාපාන සතිය. හරි. හරි. මේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව. ඔව් ඊට පස්සේ දැන් ආනාපාන. ආනාපාන. හරි. මේ ආනාපානෙන් යනකොට ටිකක් හිත එකඟ වෙනකොට හිතේ ටිකක් අර ආනාපානිටයන් ගෙවිලා යනකොට ඔය වගේ එක එක දේවල් පේන්න ඉඩ තියෙනවා. හැබැයි අපි ඔතෙන්දී මේ පේන දේවල් ඔස්සේ ගියොත් ටිකක් පාර්ගේ වැරදෙනවා. ඒ හින්දා පොඩ්ඩක් මේ මට දැනගන්න පුළුවන්ද කාගේද කියලා මේ තෙරුවන් සන්න. මේ හැමදාම කරද්දී ඔය වගේ දේවල් කියන ආනාපානයෙන් හොඳට හිතගෙන වෙලා ආවට පස්සේ හැමදාම ඔය වගේ දේවල් පේනවද නැත්නම් ඉඳලා හිටලාද? නෑ ස්වාමීන් වහන්සේ. මේ මට හුඟක් වෙලාවට පෙනුනේ ඒ කම්පන චංචල ගති උණුසුම් සීතල ගති. ඒ කියන්නේ ආනාපාන සතිය එකඟ වෙනවා එකඟ වුණාට පස්සේ කයට යදුවා. කයට යදුවා. ඒවා බල බලා හිටියා. හරි. දැන් එහෙම කොච්චර කල් කරාද? අවුරුද්දක් පමණ. අවුරුද්දක් විතර කරනවා. ඊපස්සේ දැන් මේ ඊයේ පෙරේදද ඔය වගේ දෙයක් උනේ? එහෙමයි සර්. ඒ කියන්නේ මට චුට්ටක් ආයෙ විස්තර කරන්න කොහොමද මේක උනේ කියලා? මම භාවනා කර කර ඉන්නකොට කයට යොමු කරගෙන ඉන්නකොට අර කලින් ගොරෝසුවට තිබුණු චංචල ගති සියුම් වුණා. සියුම් වෙලා ඊට පස්සේ ටික ටික නොදැනීම වගේ ගිහිල්ලා ආයි විනාඩියකින් විතර ආයි චුට්ටක් කම්පණය වෙනවා. අන්න ඒ වගේ ඇති වුණා. හරි. ඒ ඇති වෙනකොට තමයි රූප පේන්න ගත්තේ. හරි. ම්ම්. මේ <coughs> පේනේවා, ඒ කියන්නේ සමහරට ඒවා නිකන් එකම රූපෙද පේන්නේ නැත්නම් රූප රාශියක් පේන ගන්නවා. රූප රාශියක් පේනවා. රූප රාශියක් පේන ගන්නවා. ඔව් දැන් නිකන් අර මේ රබර් බෝල රබර් බෝල වගේ මෙහෙම මෙහෙම මෙහෙම පීඑල්ගෙට. ඒ කියන්නේ තමන් අවධානය යොමු කරගෙන කයටමද මේ කයේමද ওই වගේ බෝල බෝල වගේක් පේන්නේ නැත්නම් මේවා නිකන් බල බලා ඉඳදී S2 යොමු වෙලා තියෙන ඉස්සරහට වගේ නම් මේ ඉස්සරහද පේන්නේ. නෑ S2 පියාගෙන නේ. ඔව් නෑ S2 පියන් හිටියත් හිට පියන් හිටියත් ඉස්සරහා තියෙනවා වගේද නිකන් Tamanට තේරෙන්නේ මේ බෝල බෝල වගේ එක නැත්නම් මේ කය ඇතුළෙම නිකන් බෝල බෝල වෙලාද? ඔව් කය ඇතුළෙම. කය ඇතුළෙම. හරි. ම්ම් දැන් ඒ කියන්නේ මොකක් හරි හඳුනා ගන්න පුළුවන් කෙනෙක්වත් පේනවද? නෑ. නෑ මොකක්වත් නෑ. නිකන් පේන්නේ නිකන් ඔක්කොම බෝල බෝල වෙලා. ඔව්. එහෙම කිව්වොත් හරිද? ඔව්. දැන් මොකද අර වාඩිලා ඉන්න හාමුදුරු කෙනෙක් ගැන මොකක්ද කියන්නේ? දැන් ඒ කියන්නේ සම්හස මට දැන් හාමුදුරු කෙනෙක්ද ආ දැන් මෑනියෝ නෙමෙයි දැන් හාමුදුර කෙනෙක් වගේ කියලා තේරෙනවා. ඔව් පරයන්කෙන් ඉන්න නිසා මම හිතුවා මේ සමින්හන්සි කෙනෙක් කියලා. හරි. ඒත් හැබැයි අවධානය යොමු වෙලා තුනේ තමන්ගේ කයටමයි කියලා විශ්වාසයි. හරි. දැන් අද දුන්නේ ඕක නැත්තම් නෑ ගෙදර තිබ්බම පරයන්කෙන්. අද මොකද උනේ? අද එහෙම ආවේ නෑ. හරි. හොඳයි. එහෙනම් ඉච්චර ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ කොහොමත් අපිට ඒ කියන්නේ يعني මේ කය දිහා බලන් ඉන්න ඉන්න ඉන්න මේකේ අපේ කියන මේවක නැත්නම් මගේ කියන හැඟීම ගැලවිලා යනවා. ඊට පස්සේ දැන් සමහරලාවට මෙතන කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයක් පවා නැහැ. ඒ වෙනුවට තියෙන හුදු ඔය වගේ කම්පණ වෙන ස්වභාවයක් විතරයි. නැත්නම් චලනය වෙන ස්වභාවයක් විතරයි. හැමතැනම තද ගතියක්, රළු ගතියක්, කුණුසුම් ගතියක්, සිසිල් ගතියක්. එහෙට කම්පණ වෙනවා, මෙහෙට කම්පණ වෙනවා, දඟලනවා, නලියනවා. කොහොම නිකන් රාශියක් විතරයි. ඕකේ එකක්වත් මේ මිනිස්සෙක්ය, දෙවියෙක්ය, පිරිමි කෙනෙක්ය, හාමුදුරු කෙනෙක්ය, මෙහිණින් වහන්සේ කෙනෙක් ඔය මොකක්වත් නැහැ. හැබැයි අපි ඒක පණවන්න පුළුවන්. දැන් මේ ඉතින් අපි හිතුවා මේ හාමුදුරු කෙනෙක් කියලා දැම්ම දොන්න ඒ වගේ පෙනෙන්න ඉඩ තියෙනවා. ඒව හැබැයි අපි අතින් දාපු ටිකක්. ඔහොමයි. ඒ හින්දා ඒ මොකක්වත් නැතුව දැන් يعني මේ දිහා බලන් ඉන්නවා විතරයි අපි ඒක නම් කරන්නවත් යන්න අවශ්‍ය නැහැ. يعني අපි නම් කිරීමෙන් පවා ඔය ඔය අපි අත්දකින්න දේ කෙලසෙනවා. එහෙම දෙයක් තියෙනවා. يعني මෙතන මේ අත්දැකීමක් තියෙනවා. බොහොම හුදු කියන්නේ සංස්කාරයන්ගේ පුංචි පුංචි වෙනස් වීම් රාශියක් මෙතන සිද්ධ වෙනවා. අපි ඕක මම මනසින් හිතන්න ගියොත් එහෙම මේ අරකද මේ මේකද කියලා ඔන්න දැන් එතන පටන් ගන්නවනේ විතර්ක රාශියක්. අපි ඉතින් අපිට තේරුම් ගන්න තියෙන අපි දැකපු පින්තූරයක තියෙන දෙයක් හරි පොතක පතක තියෙන දෙයක් හරි ඇත්ත වශයෙන් ඇහැට දැකපු පලින් දැකපු දෙයක් හරි ඔන්න ඔය එකක් ගෙනල්ලා මේක අස්සට දාගන්නවා. දාගත්තම දැන් ඕක තේරෙන්නේ වෙන දෙයක් වශයෙන්. අපි අර්ථකථනය කරනවා ඒකට වෙන දෙයක් වශයෙන්. නමුත් ඒ මොකක්වත් කරන්නේ නැතුව මේ දැනට මේ තියෙන දේ තමන් බලබලා හිටියේ දැන් මුලින් තමන්ගේ කය කියලා හොඳටම විශ්වාසයිනේ. එතනින් අපි පටන් ගත්තේ. ඔකනේ ඒකම බලබලා හිටියා. දැන් හිත පිට ගියෙත් නෑ. හොඳ මේකම බලබලා ඉඳද්දි දැන් මේ මුළු කය දැන් කය කියන සංඥාව අතහැරලා මේක හුදු කම්පන ස්වභාවයක් විතරයි. නැත්නම් චලනය වෙන ස්වභාවයක් විතරයි. නලියන ස්වභාවයක් විතරයි බවට පත් වෙනවා. එතෙන්දී ඒ එච්චරමයි ඊට එහා යන්න එපා. ඊට එහා යන්න එපා කියන්නේ මේකට දැන් ආයි අර තමන්ගේ මතකයේ තියෙන දේවල් දාගන්න යන්න එපා. කියන්නේ පොත්පත්වල දැකපු දේවල් දාගන්න යන්න එපා. අහපු දේවල් දැක ගන්න පරණ මතකයන් මෙතෙන්ට දාගන්න යන්න එපා. ඒ මේ දැන් වර්තමානයේ තියෙන දේ තුල ඉන්නයි තියෙන්නේ. හිත පුළුවන් තරම් සංසුන්ව තියාගන්න බය වෙන්න එපා. මෙතන තියෙන මේ මුළු කයම දැන් මගේ කියන සංඥාව සම්පූර්ණයෙන් නැහැ. ඒ වෙනුවට මේ නලියන ස්වභාවයක් විතරයි. දඟලන ස්වභාවයක් විතරයි. ඒක නිකන් ඇති වෙනව නැති වෙනව විතරයි. එහෙම එහෙම කිව්වොත් හරිද? ඇති වෙනව නැතිවීම රාශියක් විතරයි දැන් තියෙන්නේ. ඔව් ඒ ඇතිවීම නැතිවීම රාශියට මුකුත් නම් දෙන්න යන්න එපා. ඒකේ මේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද හාමුදුරු කෙනෙක්ද ආර්ථමේ එකක්වත් අවශ්‍ය නැහැ. හුදු ඇතිවෙන නැතිවීම රාශියක් විතරයි. ඒ මට්ටමේ يعني පුළුවන් තරම් තවත් හිත සැහැල්ලු වෙන්න දෙන්න. හිතට මොකක්වත් අර වගේ ඒ පරණ මතක ගෙනල්ලා දාන්න එපා. මුකුත් හිතන්න යන්න එපා. අලුතෙන් මේක සම්බන්ධයෙන් හිතන්න යන්න එපා. ඒ වෙනුවට හිතට පුළුවන් තරම් ඉන්න මේ පොඩ්ඩක් සද්ද නැතුව ඉන්න මම බලා ගන්නම් කියලා. එයා ඒ පැත්ත පොඩ්ඩක් අඩපණ කරනවා. හිතින් කියන්න යන තර්කානුකූල කතන්දර ටික අත්හැරලා දාලා හිත නිශ්ශබ්ද කරගෙන මේ අත්දැකීම තුළ විතරක් ඉන්න. කියන එක හොඳට තේරුණා නේද? ඊට පස්සේ මේ මේක තුලත් ඉතින් මෙතනින් පොඩ්ඩක් උපේක්ෂාවක් හදාගන්න මෙතන මේ කියන්නේ අපිට ඔය කියන්නේ නොදැනුණාට ඔච්චර තමයි තියෙන්නේ ඉතින් මේ කයේ. අපි අපි තමයි මේ මේ ධාතු ටිකට එක එක නම් දීගෙන ස්ත්‍රී පුරුෂ භාවයන් දීගෙන අපි තමයි ඔය ඔක්කොම ටික පනවගෙන තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන් තියෙන ඔය ටික විතරයි. ඒ කියන්නේ ඔය ටික කියන්නේ මේ ඇතිවීම නැතිවීම රාශියක්. එහෙම නැත්නම් සතර මහා ධාතුන්ගේ වෙනස් වීම රාශියක්. ඔච්චරම තමයි මෙතන තියෙන්නේ. ඉතින් අර අපි අපි ඒක ඒක ඒ හැටියෙන් දකිනවා නම් තවත් ඔන්න හිත සැහැල්ලු වෙනවා. තවත් ඔන්න හිත ඒ කියන්නේ තැම්පත් වෙනවා. තවත් ඔන්න ප්‍රඥාව පැත්තෙන් අවදිවීමක් වෙනවා. කියන්නේ ගැඹුරු වැටහීමක් එන්න ඉඩ තියෙනවා. අපි බොහොම කලබල නොවි, බොහොම උපේක්ෂාවෙන්, බොහොම මධ්‍යස්තව නිකන් මගේ දෙයක් නෙමෙයි. මේක හුදු මේ හේතු ඵල නිසා මේ හටගන්න දෙයක්. ඔහේ වෙනස් වෙන දෙයක්. අර මේ මේ දේ නිකන් මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලාගෙන ඉන්න තියෙන්නේ. පොඩ පොඩ පොඩ අර ඒ ඒ ගතිය ඇති කරගන්න. අර සමානලාවට මේකට අපි එක එක අර්ථකතන දෙන්න ගියාම පැටලෙනවා. ඔන්න ඒ සංඥා බවටපත් වෙනවා. සංඥා බවටපත් වුණාට පස්සේ ඒ කියන්නේ මේකට අපි අර්ථකතන දෙන්න යනවා. ඊට ඔන්න පොඩි සංඥාවල් අතුලින් දාගන්නවා. ඔන්න ඊළඟට ඔන්න හාමුදුරු කෙනෙක් මැවෙනවා. ඔන්න හාමුදුරු ඔන්න උඩින් යන්න හදනවා. ඔන්න එක එක දේවල් එක එක දේවල් එන්න පුළුවන්. ඊළඟට කොහේ යනවත් දන්නේ සම්පූර්ණයෙන් භාවනාව අඩපණ වෙනවා. කඩා කපල් වෙනවා. මේ ඔක්කොම ටික පුළුවන් තරම් අපි ඔතෙන්ද සංවර වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය দমনයක් ඇති කරගන්න ඕනේ. මේ එකක්වත් අවශ්‍ය නැහැ. දැන් මේ හොඳට කය දිහා නිරීක්ෂණයක් යනවා. කය හොඳට දැන් ඇති වෙන නැතිවීම රාශියක් බවට පත්ලා තියෙන මේකයිලා දියුණුවක්. මුලින් තිබුණේ මේ ඔක්කොම මේ කායික වශයෙන් මට කියන්නේ මම මං දීපු නම් හරි හරහා තමයි මම මේක තේරුම් ගත්තේ. ඔන්න හිස තියෙනවා, අත තියෙනවා, පාදයන් තියෙනවා, බඩ තියෙනවා. මේ ඔක්කොම තිබුණානේ. දැන් ඒ ඔක්කොම නැහැ. ඒකක්වත් නැහැ. මේ ඔක්කොම හුදු චලන රාශියක් බවට පත් වෙලා. කම්පන රාශියක් බවට පත් වෙලා. නැත්තම් බුබුලු දාන රාශියක් බවට පත් වෙලා. ඔච්චරයිනේ දැන් තියෙන්නේ. ඒ ඒ සරල බවට ගන්න. අර ටික ඔක්කොම දැන් අතපය හිස බඩ ඔය ඔක්කොම ටික නැති වුණා. ඒ ඔක්කොම ඒ සම්මුති ටිකක් ගියා. දැන් තියෙන ඊටත් වඩා අඩු දෙයක් දැන් තියෙන්නේ. මේ ඔක්කොම නිකන් කම්පන රාශියක් විතරයි. ඒ මට ඒ සරල භාවයට එන්න. ඒ සරල භාවය තුල බලාගෙන ඉන්නවා. මේ හැම එක කම්පනයක් ගානේ බලන් ඉන්නවා. ඔච්චරයි තියෙන්නේ. දැන් මේ විපස්සනාවේ ඔන්න තව පොඩ්ඩක් ඉස්සරහට යවෙනවා. දැන් තියෙන මේ කම්පන රාශියක් විතරයි. මේ හැම කම්පනයක් කියන්නේ මේ ඇතිවීමක් නැතිවීමක්. ඇතිවීමක් නැතිවීමක්. මේ ඇතිවීම නැතිවීම රාශිය දිහා මගේ නෙමෙයි වගේ බලන් ඉන්නවා. බය වෙන්නත් එපා. බය වුණොත් ඉතින් තේරුම් ගන්න මේ මගේ දෙයක් නෙමෙයි. ආයෙත් බලාගෙන ඉන්නවා. හොඳයි හොඳයි. තේරුණා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව පිළිබඳ මහලද අත්දැකීම මෙසේය. විනාඩි 45කදී පමණ සක්මනේ යෙදෙන විට දෙපය සිට ඉහළටත් දෙයත්ල මතක් මතත් කම්පණය වෙමින් ඇතිවන හිරි ගතියක් දැනේ. තවත් ඉදිරියේදී බෙල්ල සහ හිස ප්‍රදේශයේ තදවීමටත් ඇති වෙමින් කෙලගිරීමේ අපහසුතාවයක්ද ඇතිවේ. ලනුපැදුර මත දෙපා යන විටදී සංවේද සංවේදනය නැතිව යන බවත් ශරීරයේ බර අඩුව යන බවත් ශරීරයට සැහැල්ලු ගතියක් දැනෙන බවත් අද දින මා ලැබූ අත්දැකීමය සක්මනේදී තමයි එහෙම සිද්ධ වෙන්නේ. අපේ ආමඳුරනේ ඔබ වහන්සේට දීර්ඝායු ලැබිත්වා. ම් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? හොඳයි. කොච්චර කාලයක් විතර භාවනා කරනවද? සක්මන මට ඉච්චරම ළඟකදී තමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ මාස දෙකක් විතර? මාස 6ක් විතර. මාස 6ක් විතර කරනවා. එහෙමයි. දැන් ඊට කලින් මොකද්ද කරේ? ඊට කලින් මෛත්‍රී භාවනාවයි ආනාපාන සතියත් මේ මට ඉච්චරම හුරු නැති නිසා ආනාපාන සතිය මේ මොකද මෛත්‍රී භාවනාව කරන කරගෙන යනකොට මට අර ශරීරයේ තද වේදනාවල් එනවනේ. එතකොට ඒ පැත් ඒක දිහා මම බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඔය ඔය දේ කොච්චර කල් කරාද? ඒක නම් අවුරුදු 10ක් විතර වගේ. කියන්නේ වේදනාවන් දිහා බලාගෙන ඉන්න එක අවුරුදු 10ක්. ආ නෑ අවුරුදු 5ක් විතර වගේ. අවුරුදු 5ක් විතර ඒ කියන්නේ කායික වශයෙන් දැනෙන වේදනාවන් දිහා බලාගෙන ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ හිතේ තිබුණේ වෙලාවේ මේ වේදනාවන් එක ගැටීමක්ද නැත්නම් නොරුස්නා ගතියද නැත්නම් ඔහේ බලන් ඉන්න පුළුවන්ද? මම බලාගෙන හිටියා. ඔව්. එතකොට ඒක වෙනස් වෙනවා හරි ඉක්මනින් දැක්කා. හරි. වෙනස්. ඒ කියන්නේ මේ ඔය අවුරුදු ගානක් තිස්සේ ඔක බල බලා හිටියා. එහෙමයි. එහෙනම් මුලින් ඒ කියන්නේ ඕක බලන්න කලින් මොකක් හරි ආනාපාන සතිය හරි මොන හරි දෙයක් පාවිච්චි කරාද? ඔව් ආනාපාන සතියට වඩා මට අර මෛත්‍රී භාවනාව කරගෙන ගිහිල්ලා තමයි එකපාරටම අරකට එහෙමයි. මෛත්‍රී භාවනාව කොච්චර දුරට නිකන් හිතෙන්නේ කොච්චර දුරට කෙරුණා කියලාද? අර හැමෝම සමූහයාටම සෙත්පත් මෛත්‍රී කරනකොට ඒවයි ඇඟේ හිරිගතියක් පිට වෙනවා තේරෙනවා කිරණ වගේ නිකන් පිට වෙනව තේරෙනවා. හරි. ඒක උනාට පස්සේ ඒ ඒ ඒ හැකියාවෙන් يعني ඒ මට්ටමට ආවට පස්සේ කයේ දැනෙනවා නම් යම්සි වේදනාවක් ඒක බල බල ඉන්නවා. එහෙමද කරේ? හරි. දිගටම ඔහොම කර කර හිටියා. හරි. ඊට පස්සේ එතකොට ඒකත් නැති වෙලා මේ සෝයක් එනවා තේරෙනවා. ඒ කියන්නේ වේදනාවන් ඔක්කොම නැති වෙලා සෝයක් එනවද? වේදනාව වෙනස් වෙවි යනවා තේරෙනවා. ඊට පස්සේ එතනම ආයේ වෙනස් වෙනවා සෝයක් වගේ. තේරෙනවා. හරි. එතකොට ඒ සුවය වෙලාවේදී වේදනාවන් වලට මොකද වෙලා තියෙන්නේ? ඒකත් වෙනස් වෙනවා දකිනවා. ඒ දැක්කා. සුවයත් වෙනස් වෙනවා. සුවයත් වෙනස් වෙනවා දැක්කා. හා. හරි. ඒ කියන්නේ වේදනාවන් බලබලා ඉඳද්දී දැනෙච්ච නිකන් සුවයක්ද සැපයක්ද ඔය කියන්නේ? වේදනාව. ඔව් ඒක ශරීරයට සැපයක් තේරෙනවා. ආ. ඔව්. එතකොට ඕකෙන්දී වේදනාවන් වලට මොකද උනේ? වේදනාව වෙනස් වෙවි නිකන් හිතුවිල්ලක්ම විතරයි කියලා මම දැක්කා. දැකලා තියෙන එක වෙනස් වෙවි යන විදිහට. හරි. එතකොට දැන් වර්තමාන තත්ත්වය මොකද්ද? ඊට පස්සේ සුදු පාටට නිකන් මේ මේ හරිය මගේ පේන ආලෝකයක් වගේ. ඒකත් ඒක ඇතුලේ අර නලින නලින නිකන් බුබුලු බුබුලු දාන කතියක් දැක්කා. එහෙමයි. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේ තමයි ඔය කකුලේ හිරි ගතියක් එනවා මේ අත්ලටත් හිරි ගතියක් එනවා ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ ඕක නිකනුත් නිකනුත් ඕක එනවාද නැත්නම් ඒ කියන්නේ සක්මන් කරන්න ගියාම භාවනාවක් වශයෙන් කරන්න ගියාම දෝකෙන්නේ ගියාමයි සමහරවිට නිකන් මම සිහියෙන් යන වෙලාවටත් ඒ හිරි ගතිය උඩට එනවා ඔව් එහෙමයි හරි සක්මනේ සක්මන කරද්දි කොහෙද අවධානය තියෙන්නේ පොළවයි කකුලයි ස්පර්ශය දිහා බලාගෙන ඒක බලාගෙන යනවා එහෙමයි සර් ඒ කියන්නේ සක්මන දැන් කරන්න හැබැයි පටන් ගන්න මාස 6ක් විතර වගේ තමයි වෙන්නේ. හරි. එතකොට වේදනාවන් සමනය වුණාම අපි දැන් කමන්න ඔය යන ක්‍රමේ ප්‍රශ්නයක් නැහැ. වේදනාවන් වුණ සමනය වෙනවා. අපි තුන් දැන් වේදනාවන්ම බලනවා. බලන ඉඳදී සමනය වෙනවා. ඒ සමනය වුණාම තේරෙන්නේ නිකන් අර කලින්ට වඩා කියන්නේ හිතේ නිකන් බරගතිය අඩුවීමක් වගේද නැත්නම් මේ වේදනාවන් එක්ක ඉන්න එක හොඳයි වගේද? ආ බරග හරි සැහැල්ලුවක් එනවා මිහිරි ගතියක් තේරෙනවා එකට ඒ ඒ ඒ ගතිය තුල ඉන්න පුළුවන් නම් තව යන්න පුළුවන් සහට. ඒ කියන්නේ වේදනාව. ඔව්. වේදනාවන් දැන් තිබුණා. ඒක බලබලා හිටියා. ඒක බලබලා ඉඳීම හරහා ඔන්න හිතේ සමනය වීමක් ආවා. ඒ සමනය වීමට ආවට පස්සේ ආයෙ දැන් වේදනාවන් වලට යන්නේ නැතුව මේ සමනය වීම තුල විතරක් ඉන්න පුළුවන්ද බලන්න. කියන්නේ සමතයක් වගේ නිකන් සංසුන් ගතිය තේරෙනවා. අන්න ඒ වෙලාවේදී හිතට සිතුවිලි එනවද නැත්නම් හිත නිශ්ශබ්දද? නිශ්ශබ්දයි. හිත නිශ්ශබ්දයි. හොඳයි. එතකොට නිය තේරෙන්නේ නිකන් හිත කයට ඇවිල්ලා වගේද නැත්නම් හිත එළියේ තියෙනවා වගේ? නෑ එළියේ තියෙනවා වගේ තේරෙන්නේ. කය වෙනම නිකන් අර මාලා කලක් වගේ නිකන් මගේ නෙවෙයි වගේ තේරෙනවා. හරි. ඒක නිකන් වෙනම තියෙනවා. තමන් එළියේ නම් බලන් ඉන්නවා. හරි. ඒ ඒ ඒ ඒ දේ විතරක් පවත්වන්න දැන්. يعني දැන් වේදනාවන් බල බල හිටියා. ඒකෙන් ඔන්න ටිකක් අයින් වුණා. දැන් වේදනාවන් වලින් අයින් වෙලා තියෙන්නේ. මේ ඔය බුධාඳුර කියනවා මේ ඇතම් සූත්‍රවල සුඛං වේදනං වේදේයමානෝ විසංයුක්තෝ තං වේදේති. නැත්නම් දුක්ඛං වේදනං වේදේයමානෝ විසංයුක්තෝ තං වේදේති. කියන්නේ මේ දැන් විසංයුක්ත කියන්නේ දැන් අර කලින් අපි වේදනාව වලට බැහැගෙන බැලුවේ. දැන් බලන්න බලන්න බලන්න මේ දේ මේ තුල යෙදෙන්න යෙදෙන්න වේදනන් පසනාව ගැන කියද්දී මේ දේ තුල යෙදෙන්න යෙදෙන්න වේදනාවන්ගෙන් හිත බැහැර වෙනවා. දැන් ওই මට්ටමට තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් හිත බැහැර වෙලා තියෙන්නේ. බැහැර වුණාට පස්සේ ආයි බලෙන් මේකට දාන්න යන්න එපා. බලෙන් දාන්න යන්න එපා. ඒ බැහැර වෙන ස්වභාවය සැහැල්ලුයි. බැහැර වුණ ස්වභාවය තුල තියෙන එක්තරාන්දමක කම්ප්ලීටි සහගත ස්වභාවයක්. සැහැල්ලුවක්. ඉතින් ඒ ඒ தත්ත්වේ පවත්වන්න. ආයි මේක මෙතෙන්ට දාන්න යනවා වෙනුවට දැන් කයේ වේදනාවන් සමනය වෙලා වෙන්නත් පුළුවන්, තියෙන වෙන්නත් පුළුවන්. හිත හැබැයි දැන් වේදනාවන් වලින් අයින් වුණා. අයින් වුණාට පස්සේ ඒ தත්ත්වය පවත්තන. අපි තුමු ආයි වෙනදාවක් ඇවිල්ලා යාට ගියා ඒකට ගියා කියලා. ගියාට පස්සේ ඒක තුල ඉන්නේ නැතුව පුළුවන් නම් ආයි මේ සමනය වීමට එන්න. දැන් මේ සමනය වීම හරහා තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. ඔව්. දැන් සක්මන් භාවනාවේදීත් පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් ඇවිදින්න. දැන් ඉස්සෙල්ලා අපි ටිකක් බරට අරමුණට දානවා වෙන්න පුළුවන්. දැන් සක්මන් භාවනාව කරද්දී හිත පිට යන ගතියක් තේනවද නැත්නම් හොඳට එකඟ එකඟව මේ කරන කාලය මුළු කාලයේම අරමුණත් එක්ක තියනවද? ඔව් අරමුණත් එක්ක තියෙනවා. හරි. එහෙනම් දැන් පොඩ්ඩක් කොහොම සැහැල්ලුවෙන් යන්න එතෙන්දී. දැන් අර පරයන්කේන සැහැල්ලුව මතකයිනේ. අන්න ඒ වගේ ටිකක් සැහැල්ලුවෙන් යන්න. නිකන් ඕන්ට වඩා බර කරලා ඇවිදිනවත් නෙමෙයි. නිකන් කයත් යනවා නිකන් එයාට ඕමනාවම වගේ. අපි නිකන් පොඩ්ඩක් හිමීට හිත තියාගෙන යනවා. වැඩි වීරයකින් නෙමෙයි. අරමුණ ඇතුළට බලෙන් දානවා නෙමෙයි නිකන් දැනෙන දේ තුළ කොහොම සැහැල්ලෙන් බලාගෙන යනවා. තව ඒක සරල වීමක් වෙන්නේ දැන්. ඉස්සලට වඩා ටිකක් වැඩේ සරල වීමක් වෙන්නේ. පහසු වීමක් වෙන්නේ. මේ ඇවිදිමින් යනවා ඒක නිකන් අරක අර වගේමයි. දැන් මේ කය අනුන්ගේ වෙලා දැන්. අතෙන්දිත් වෙන්නේ ඔකමනේ. මෙතෙන්දිත් ඒ දේම ගන්න පුළුවන් බලන්න. චුට්ටක් කොහොම මුලින් ඔහේ යනවා. පොඩ්ඩක් බල බලාම යනවා. හොඳට බලමින් යනවා. ඊපස්සේ ටික ටික ටික ටික යාටම කරගන්න දේලා Taman එක අයින් වෙලා වගේ බලාගෙන යනවා. චුට්ටක් ඔය දේ කළා මට ආයි කියන්න හොඳයි තෙරුවන් සරණයි අවසරයි අපේ හාමුදුරනේ ලිඛිත ප්‍රශ්න අවසానයි වාචික ප්‍රශ්න වලට මට හරි මේ වාචික ප්‍රශ්න තියෙනවා නම් ඉතින් අවස්ථාවක් තියෙනවා තෙරුවන් සරණයි අවසරයි ස්වාමීන් වහන්සේ මෙතෙක් කල් කරගෙන යන නිසා කායගත සතිය සාල විපරිණාමයකටපත් වුණා කියන්නේ සැකිල්ල බිඳෙන එකයි ඉසේ සිට දෙපතුල් දක්වා සියලුම ශරීරය තුල කම්පන චංචල ඒව දිහා බලානි හෘදේ දුටුවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒව වැලි බවටපත් වුණා ශරීරෙම. දැන් ඔබ වහන්සේගෙන් මට දැනගන්න ඕනේ නැවත බැලීමෙන් ඒ කොච්චර පරියන්ක හිටියත් කිසිම ඒ වගේ දැනෙන්නේ නැහැ හිතටයි ගතටයි විශාල සුවයක් ලැබුණා ඒක දිහත් බලන ඉන්නකොට නැත්තරම නැති වෙලා ගියා ඊට පස්සේ පුදුමාකාර සිතිවිලි ගොඩාක් කැරකි කැරකි එන්න පටන් ගත්තා ස්වාමීන් වහන්සේ. ඒවත් අඩු වෙලා අඩු වෙලා ගියා. ඔබ වහන්සේගෙන් මට දැනගන්න ඕනේ නැවත කුමක්ද කළ යුත්තේ කියන එකත් සිත දිහා බලාගෙන ඉඳීමද එහෙම නැත්නම් හුස්ම දිහා එන යන ආනාපාන සතිය නිකම් බලාගෙන ඉඳීමද කියන එක දැනගන්නත් මම එතන මෑණියත් එක්ක මීට කලිනුත් කතා කරලා තියෙනවා මට මතක විදිහට දැන් අර හිතට අරමුණකින් තොරව ඉන්න පුළුවන් හැකියාව තියෙනවා එහෙම කිව්වොත් හරියද හැකියාව තියෙනවා. දැන් ඔය ඔය හැකියාව චුට්ටක් ඕන්න කියන්නේ මම ධර්මයේ පැත්තෙන්ම කියන්නම් බුදුරජාණන් වහන්සේ ඔය ආනාපාන සති සූත්‍රයේදී ධම්මානුපස්සනාදී පෙන්නනවා පටිනිස්සග්ගානුපස්සී කියලා. ඊට පස්සේ තවත් පටිනිස්සග්ගානුපස්සනාව කියලා කතාවක් තියෙනවානේ. ඔය පටිනිස්සග්ගා පටිනිස්සග්ගානුපස්සනාව. එහෙම නැත්නම් ඔය පටිනිස්සග්ගානුපස්සී කියන එකේ ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි පක්ඛන්දන පටිනිස්සග්ග කියන එක. අනිත් එක තමයි පරිත්‍යාග පටිනිසංග කියන එක. පක්ඛන්දර පටිනිසංග කියන්නේ අපි මේ නෑ ඊට කලින් පරිත්‍යාග පටිනිසංග කියන්නේ දැන් අපිට අරමුණක් එනවා. අරමුණක් එනකොට අපි ඒ අරමුණ අතහැරලා දැන් මොකද මේ හිතට දැන් හැකියාව දැනන ලැබිලා තියෙනවා මේ අරමුණකින් තොරව ඉන්න. කයේ නෙවෙයි. කයේ නෙවෙයි. කයේ නෙවෙයි. ප්‍රශ්නයක් නෑ. කය හිත වෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්, කය වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් වළංගුයි. අපි තුමු අපි නිකන් සරලව පැහැදිලි කිරීම සඳහා එන්න දෙයක් නැහැනේ. ඉතින් කය කය අරමුණු කරන්න දෙයක් නැහැ දැන්. ඊට පස්සේ දැන් හිත දිහා බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්නවා. සැහැල්ලුවෙන් බලන් ඉනොන හිතට එනවා මොන මොන හරි අරමුණු ටිකක්. එකක් තමයි දැන් මේ කියන්නේ අරමුණු ආවට අපිට පුළුවන් අන්න ඒක පරිත්‍යාග කියන අතහැරලා දානවා. පරිත්‍යාග කියන අදහස තියෙනවා. අතහැරලා දැමීමනේ. ඒක අතහැරලා දානවා. අතහැරලා දාලා පක්ඛන්දනය කියන්නේ බැස ගන්නවා. බැස ගන්නේ අර අරමුණු නැති ස්වභාවයට. අරමුණු කියන්නේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය. නෑ අනිත් සංස්කාරයොත් නෑ එතන. සංස්කාරය මොකක්වත් නෑ. අරමුණු කරන්න කියලා දෙයක් නෑ එතන. ඒ වුණොත් ඉන්නේ හුදු සැහැල්ලු බවක්, අරමුණු වලින් තොර බව, තොර තොර බවක්, අ හිතේ නිදහස් බවක්, හිස් බවක් තමයි තියෙන්නේ. එතන එතන ඒ කියන්නේ කියන්නේ සාමාන්‍යයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයක්වත් නැහැ. මොකක්වත් නැහැ. එතන තියෙන හුදු නිකන් පැවැත්මක් විතරයි. හුදු සතිමත් භාවයක් තියෙනවා. බොහොම නිකන් සැහැල්ලු භාවයක් තියෙනවා. හැබැයි මේ භාවය තුළ ඉන්නකොට ඔන්න තායි මොකක් හරි සිතුවිල්ලක් එනවා. අපිට ඕනේ නම් මේක අල්ලන්න පුළුවන්. මේ සිතුවිලි ටික අල්ලන්න පුළුවන්. හැබැයි ඒක වෙහෙසක්. ඒක ආයි ක්ලේශයක් අස්සට ගියා වගේ දෙයක් වෙන්නේ. ඉතින් මේ වෙනුවට අන්න බුදුහාඳුන කියන පටිනිස්සක් ගානු පස්සේ. මොකද්ද පටිනිස්සක් ගානු පස්සේ කියන්නේ අර ආපු දේ අත්හැරින් අත්හැරලා නැවතත් අර නිස්කලංක ස්වභාවයට, අරමුණක් නැති ස්වභාවයට, හිස් ස්වභාවයට, නිදහස් ස්වභාවයට නැවතත් හිතනම් වෙනවා. ඔච්චරයි තියෙන්නේ. සක්මනේ ඊටාම වට සිලුටු ගතියක් විතරයි දැනෙන්නේ. යන බව අඳුනමින් සක්මන් කරනවා. ඔව්. එතකොට අර අපි සිත පවත්වීම විතරයි කළ යුත්තේ. කළ යුත්තේ. ඒ කියන්නේ සක්මනත් නිකන් අර ඒ කියන්නේ කය කය ඉතින් ඒ ඉරියව්වේ පොඩ්ඩක් පවත්නවා. හැබැයි අපේ ප්‍රධාන අවධානය තියෙන්නේ හිතට. දැන් සම්පූර්ණ ගනුදෙනුව යන හිතත් එක්ක. හැර අපි පොඩ්ඩක් පරිසම් වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ දැන් අපි ගැඹුරු සමාධියක් එක්ක අවසරයි අවසරයි නැවත කෙලස් ඇති වෙන්නේ නැහැ නේද? ඇති වෙන්න පුළුවන්. පුළුවන්. පුළුවන්. ඒක අපි අපි ඒ ඇතිවීමට අපි ඒ ඇති වෙන එක අපිට ඕනම් පුළුවන් බලෙන් නවත්තන්න. ඒක ක්‍රමයක්. ඒක තමයි වෙන්නේ ගැඹුරු සමාධියකට ගිහිලා කරන්නේ ඒකයි. ටිකක් ගැඹුරු සමාධියකට දාගන්නවා. සම්පූර්ණයෙන් දැන් නිකන් වැටක් ගැහුවා වගේ. බංකරයක් ඇතුළට ගියා වගේ. දැන් කෙලසෙන්නේ දැන් එහෙම නැත්තම් එහෙම එහෙම පොඩ්ඩක් හිත රැක ගන්න හැබැයි සමාධියක් අස්සට ගිහිල්ලා. එහෙම නැතුව හිතන්න සමාධියකට යන්නේ නැහැ. හිත තියෙනවා එහෙනම් මතු පිට තියෙනවා. දැන් හිත මතු පිට තියෙද්දි අනිවාර්යයෙන්ම කෙලස් එනවනේ. يعني අපේ ගා කාශ්‍රව අනුසය ධර්මයන් ප්‍රබල නම් හිතට නිකන් ඉන්න බැහැනේ. එයා ගිහිලා මොකක් හරි අල්ලනවා. ඉතින් අපි දැන් ඔය ඔය හරියදි කරන්න තියෙන්නේ ඒ අල්ලන්න ඉඩ දෙන්න ඕනේ. දැන් අපි අර වගේ බංකර් එකක් ඇතුළට වෙලා හිටියා කියලා විපස්සනා පැත්තෙන් වර්ධනයක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි පුළුවන් තරම් හිත නිකන් මතු පිට තියන් ඉන්න. බොහොම සැහැල්ලුවෙන් හිතට ඒ කියන්නේ හිත ගැන අවධානයක් තියෙනවා. හැබැයි කිටි කිටි අල්ලන්න නෙමෙයි. හිර කළා අල්ලන්නේ නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් එයා කොයි විදිහට දෙන්නේ. නිකන් අපි පැත්තකට වෙලා පස්සේ සීට් එකට වෙලා යන්න දීලා තියෙන්නේ. එයා හිතන්න දැන් එහෙම පස්සේ සීට් එකට වෙලා යන්න දීලා තියෙද්දි හිත ඉන්නවා කියලා කොහෙවත් යන්න ඉන්න දෙන්න. එයා බලෙන් යවන්න එපා කොයි වෙලාවත්. බලෙන් අරමුණට යන්න එපා. හැබැයි හිතන්න දැන් ඔහොම ඉඳද්දි ඔන්න ගියා කොහෙට. ගිහිලා ඔන්න අරමුණක් ඇල්ලුවා. ඇල්ලුවා නම් බලන්න ඇයි ඇල්ලුවේ? ඔන්න තණ්හාවක් විමුක්ති වුණා. ඔන්න කවුරු හරි මතක් වුණා කියලා හිතන්නකෝ. කවුරු තමන් කැමති දෙනෙක් මතක් වුණා. ඔන්න මේ තණ්හාව නිසා නැවතත් ඔන්න අරමුණ ඇල්ලුවා. ඇල්ලීම හරහා ඔන්න පොඩ්ඩක් හිතේ පුංචි ආතතියක් ආවා. පොඩි අර තිබුණ සැහැල්ලුව දැන් නැහැ. අර අරමුණක් අස්සට ආයි ගියා. තේරුම් ගත්තා නම් ආයි ඔන්න එතනම තේරුම් ගත්තා නම් හිත ආපහු එනවා. ඊට පස්සේ හිතන්න ඔන්න කවහරි ඔන්න අද දවසේ වෙච්ච කවුරු හරි අල්ලගෙන ඔන්න මේ ඒගොල්ලන්ව ඉතින් සංසන්දනය කරන්න නැත්නම් ඒගොල්ලන්ගේ ගුණ අගුණ කියන්න ඔන්න පටන් ගත්තා. තේරුම් ගන්න ඔන්න ආයෙ දැන් මාන්නෙකට ගියේ. කියලා තේරුම් ගත්තම නායි එනවා. අර මේ වගේ අපිට ඒ ඒ ක්ලේශය කියන්නේ හිතේ අර නිදහස බොහොම සංසුන්ව නිදහස්ව තියෙනකොට මේ මේ යන යන වාරයක් පාසා අපිට ওই විදිහට ක්ලේශය හඳුනා ගන්න පුළුවන් නම් එයා අපි ඒකේ අහුවෙන්නේ නැහැ. අහුවෙන අහුවෙන වාරයක් පාස ඒ කියන්නේ අහුවෙන්න නොදී බේර ගන්නවා. හිත පුළුවන් තරම් නිදහස්ව නිකලෙස්ස පවත්වනවා. එතකොට හිතන්න පුළුවන් බාහිර රූපත් Tamange අර බිනි බිනි ගියේ කයව වගේම කියලා ඒ විදිහට. ඔව්. කැමති يعني මේ يعني මේ කෙලෙසුන්ගෙන් හිත මුදා ගන්න ඉතින් මොන උපක්‍රමයක් පාවිච්චි කරත් ප්‍රශ්නයක් නැහැ. ඔව් ඒ වෙලාවේදී يعني අර වගේ දැන් මම පෙන්නුවේ පෙන්නුම් කරේ එක විදිහක්. ඒ කියන්නේ මේ මේකේ තියෙන කෙලෙස් ස්වභාවය. ඒ ඒ හරහා යන්න පුළුවන්. නැත්තම් ඒ කෙලෙස්වේ තුල ඉඳද්දී මානසිකව දැනෙන පීඩාව. මානසිකව තියෙනනේ පොන්චි ආතති ගතියක් අර කලින් තරම් නිදහස් ගතියක් දැන් නැහැනේ. අර දැන් කෙනෙක්ව මතක් කර කර ඔව් තුල දැවි දැවි ඉන්නවා නැත්තම් තැවි තැවි ඉඳීමක් තියෙන. ඒතකොට අර කලින් සැහැල්ලුව නැහැ. ඒ ඒ පැත්ත බලන්නත් පුළුවන්. එහෙම ආවොත් මේ මොකද්ද? ඒ විදිහට මේ කෙනෙක් ගැන ආවොත් ආවේ නැත්තම් ආවේ නැත්තම් තියෙන හොදු මේ මෙයාට ඉන්න දීමක් පමණයි. ඔව් ඒකයි එතන. يعني මේ මේ කෙනෙක් විතරක් නෙවෙයි යමක් ගැන කියන එක නේද? මට තේරුණා. යමක් යම් දෙයක් ගැන. ඔව් දැන් කියන්නේ අපි අපි මේ මෙතන තියෙන මේ පවිත්‍ර ස්වභාවය තුළ අපි මේ අනවශ්‍ය විදිහට අපේ හිත සංඥාවන් වලින් පොරවන්න ගියොත් ආයෙ හිත කෙලසෙනවා. හිත පුළුවන් තරම් දැන් පිරිසුදුලා දැන් හිතන්න ඇල් වතුර ටිකක්. දැන් මේ අපි මුලින් තිබුණේ හරි බොර වෙච්ච රටේ නැති දේවල් එකතු වෙච්ච අපිරිසුදු වතුර ටිකක්. දැන් අපි ඔක හොඳට පිරිසුදු කරලා පිරිසුදු කරලා එක එක ඒවා වලින් පෙරලා පිරිසුදු කරලා පිරිසුදු කරලා දැන් සම්පූර්ණ ඇල් වතුර ටික වගේ තියෙනවා. ජීවිත කාලෙම මේ ටික කරගෙන යන්න ඕනේ. එච්චර. තියෙනකම්. ඔව්. කියන්නේ මේ පිරිසුදු භාවය පුළුවන් තරම් හිතේ පවත්තන්න. හිතේ නිකලස් භාවය පුළුවන් තරම් වර්ධනය වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. හොඳයි හොඳයි. දරුවන් සන්නයි. හොඳයි අපිට වෙන වාචික ප්‍රශ්න නැහැ වගේ. ඉතින් අද මේ පළවෙනි දවස නිසා ඉතින් මම වචනයක් කියන්නම් මේ මේ ආරම්භක යෝගයෙන් ඉන්නවා නම් පුළුවන් තරම් තමන් කියන්නේ පුළුවන් තරම් නිහඬව ඒ කියන්නේ අනිත් අය එක වැඩි කතා බහට යන්නේ නැතුව පුළුවන් තරම් තමන් එක්කම ඉන්න කටයුතු කරන්න හිත පිට යන ඒක අරමුණු වලට පයින් එක ඒක සාමාන්‍යයි ස්වාභාවිකයි ඒ ගැන කියන්නේ හිතේ පසුතැවීමක්වත් කනගාටුවක්වත් ඇති කරගන්න යන්න එපා. ඒ වෙනුවට බලන්න ඒ ලද ලද අවස්ථාවේදී නැවත නැවත සතිය පිහිටි පිහිටි අවස්ථාවේදී නැවත අරමුණට ගන්න. ඊළඟට සක්මන කරද්දිත් පුළුවන් තරම් ඔන්න අපිටම පටන් ගන්න පුළුවන් ඔන්න වම දකුණ කියලා. ඒ ඒ ක්‍රමේ Tamanට ගැලපෙනවා නම් හිත පිට යන්නේ නැතුව මේ වම දකුණ කියන එක විතරක් උනත් හොඳටම ප්‍රමාණවත්. ඒ කියන්නේ වම කිය වම් පාදේ වදිනකොට ඔන්න වම් පාදයේ තුල සතිය සතිය පවත්නවා. දකුණු පාදේ වදිනකොට දකුණු පාදයේ තුල සතිය පවත්නවා. මේ කාල පරිච්ඡේදයේ අතරතුර වාරයේදී හිත පිට යන්නේ නැතුව ඉන්නවනම් අරමුණේ ඒ කියන්නේ ආයි වෙන දෙයක් ඕනේ මේ ක්‍රමය හොඳටම හොඳයි. හිත පිට යනවා නම් ඔන්න මේ මේ චුට්ටක් තව සංකීර්ණ කරලා දෙන්න ටිකක් බරපතල කරලා දෙන්න හිතට තව වැඩක් දෙන්න මේ සම්පූර්ණ ඔන්න එසවීමේ ක්‍රියාවලිය බලනවා. ඊළඟට තැබීමේ ක්‍රියාවලිය බලනවා. ආයේ අනිත් පාදයේ එසවීමේ ක්‍රියාවලිය බලනවා. තැබීමේ ක්‍රියාවලිය බලනවා. ඔසවනවා, තබනවා කියන ඕන්න මෙනෙහිත් කරනවා. කළා පොඩ්ඩක් අර තව හිත මේ කාර්යයට নিমগ্ন කරවන්න. මේකට යොමු කරවන්න. පොඩ්ඩක් ඒත්තු ගන්නන්න මේ හිත පිට ගියොත් දැන් මේ ක්‍රියාවලියෙන් යම් කොටසක් අපතේ යනවා. නැත්නම් තමන්ගේ අවධානයෙන් ගිලිහෙනවා. මේක පොඩ්ඩක් අර හිතට කාවැද්දුවා නම් හිත තේරුම් ගන්නවා මේ මෙතනයි මම බලබලා ඉන්න ඕනේ. මෙතනයි මං ඉන්න ඕනේ. මේ එළිය නෙමෙයි. කියලා තේරුම් ගත්තා නම් අන්න එයා මේ අරමුණට එනවා. එහෙනම් පොඩ්ඩක් ඒ වගේ දෙයකින් පටන් ගන්න පුළුවන්. අනිත් කටයුතු වලදී පුළුවන් තරම් සතිමත්ව නිස්කලංකව නිහඬව තමයි කටයුතු කරන්නයි තියෙන්නේ. ඉතින් වෙන ප්‍රශ්න නැත්තම් මොකක්වත් අපිට අද දින සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අපේ කායගත සතිය වඩලා ඒ විදිහට අපේ සිත පිරිසුදු කරගෙන ඉන්න අවස්ථාවකට අපි කියමු දැන් විශාල අනතුරකට ලක් වෙලා තමන් එකතැන ඇඳක් උඩට වෙලා විශාල කාලයක් ඉන්න සිද්ධ වුණොත් එයා ඒ වේදනාව තුලනේ ඉන්නේ. එතකොට එයාට ඒ අර නැති කරපු දේ ආපහු මතුවලා එනවද නැත්තම්? ඒක තමයි. ඒක නම් ඉතින් අත්‍තරම කියන්නේ බුද්ධ දේශනාවේදී මාර්ග ඥානයකට ඇවිල්ලා නම් ආපසු එන්නේ නැහැ. එන්නේ. <laughs> ඉතින් ඊට මෙහාදී විපස්සනා වැඩිලා තිබුණත් අපේ يعني මෙහා මට්ටම් වලදී ආයි වැටෙන්න පුළුවන්. එහෙම හම්බුණා මට කට්ටිය. අනේ මගේ හිත හොඳට හදාගත්තා. නැවත මට මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා ඒවා සම්පූර්ණ යටපත් වෙලා ගියා කියලා ඉතින් මට හරි කනගාටුයි කිව්වට පස්සේ ඒකයි මම ඔබ වහන්සේට ඒකත් ඉදිරිපත් කරේ. සමහර විට අපිටත් එහෙම වෙන්න සිද්ධ වෙන්න පුළුවන් අපේ ඉදිරිය ගැන අපි දන්නේ නැහැ. ඔව්. පුළුවන් තරම් දැන් අර කියන්නේ සෑහෙන කාලයක් මේකේ කායන පස්සනාවේ නැත්නම් වේදනාවන පස්සනාවේ මේ කොයි අනුපස්සනාවකුණක් ප්‍රශ්න නැහැ. හොඳට හොඳට කරන්න කරන්න කරන්න Tamanට ශක්තිය ලැබුණා නම් අර අරමුණු වලින් තොර සතියකට දාන්න ඊට පස්සේ ඒක ටිකක් අල්ල හිටින ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට හුඟක් වෙලාවට වෙන්නේ දැන් මේක අපිට අත්දැකීම් නැතුව නෙමෙයි. මේ කියන්නේ මෙතන ඉන්න අයට උනත් හුඟක් දෙනකොට මේ අත්දැකීම ඇති. නමුත් හුඟක් වෙලාවට අපේ කෙලෙස් බරිත හිත මේ අරමුණු වලින් තොර ස්වභාවයට වටිනකමක් දෙන්නෙම නැහැ. ඒ කියන්නේ අපි හිතන්නේ අපේ භාවනාව සාර්ථක වීම කියන්නේ ඔක්කො ලොකු සුවයක් දැනීම. නැත්තම් අරමුණ කියන්නේ අරමුණේ තුලම හිත තැබීම. ඔය වගේ දේවල් වලනේ අපි වටිනාකම දෙන්නේ. සාර්ථකයි මගේ අද භාවනාව කියලා. නමුත් භාවනාව වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න යන්නේ වෙන පැත්තකට. ඒ කියන්නේ මේ මේ අරමුණු වල තියෙන යථා ස්වභාවය දකින්න දකින්න හිත අරමුණු වලින් මෑත් වීමක් සිද්ධ වෙනවා. කියන්නේ යථාභූත ඥාන දස්සනං නිබ්බිදත්තාය කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ ඇත්ත ඇති සැටියෙන් දැක්කනම් මේක අවබෝධය හරහා එන කලකිරීමක් සිද්ධ වෙන්නේ. මේවා තියෙන්නේ මේ තියෙන තියෙන ස්වභාවයක් විතරයි. අනිත්‍ය ස්වභාවයක් විතරයි. දුක් ස්වභාවයක් විතරයි. පෙළෙන ස්වභාවයක් විතරයි. නැත්තම් මේකේ මට පාලනය කරගන්න බැරි ස්වභාවයක් විතරයි. මේකේ කෙනෙක් මමෙක් පුජ්‍යලයක් ආත්මයක් කියලා පනවන්න බැරි ස්වභාවයක් මෙතන තියෙන එක අන්න ත්‍රිලක්ෂණය වැටහෙන්න ගන්නවා. ඒක ඒ ඒ ත්‍රිලක්ෂණය හොඳට ගැඹුරට වැටහිලා වැටහිලා නම් ඉතින් අර කියන්නේ මේ කියන්නේ ඉතින් ධර්මය අනුවම කියනවනම් ඉතින් ඒ ඒ ඒවා යම්කිසි වැටහීමක් හොඳට ගැඹුරට ගිය වෙලාවට තමයි ඉතින් අතහැරෙන්නේ. කෙනෙකුට දුකක් කෙනවන්නේ නැවතක් නේද නේද ස්වාමීන් වහන්සේ දැන් අපි කිව්ව ඒ වගේ කායගත සතිය වඩලා කෙනෙක් ඒ தත්වයකටපත් වුණාට පස්සේ එයා මාර්ගඵලයකට ගියාද නැද්ද කියන එක ඔබ වහන්සේලාගෙන් තමයි දැනගන්නේ. <laughs> බුදුහාඳුරට බුදුහාඳුරට නම් කියනවා. <laughs> මටත් හරියටම කියන්න බෑ. <laughs> එතකොට යාර විශාල දුකකටපත් වෙනවා නේ මම මෙච්චර කරලා අන්තිමට මට නෑ ඒකට බුදුහාඳුර පොඩි උපක්‍රමයක් කියලා තියෙනවා. ඔව් බුදුහාඳුර කියනවා මේ ඇත්තටම ඉතින් මාර්ග ඥානයක් මුල්ම මාර්ග ඥානය සෝතා සෝවාන් ඵලයනේ. ඒක තමන්ම මේ පරීක්ෂා කරගන්න උපක්‍රමයක් කියනවා. ඕක එනවා මේ කෝසම්බිය කියලා සූත්‍රයක මේ ඒකේ ප්‍රත්‍යවේක්ෂා හතක් පෙන්වලා දෙනවා. ඒ ඒ ප්‍රත්‍යවේක්ෂා හත බොහොම يعني ප්‍රබල ප්‍රත්‍යවේක්ෂා හතක්. ඒ ඒ හත පාවිච්චි කරන්න පුළුවන් නම් බුදුහාඳුරෝ කියනවා මේ තමන්ටම තේරෙනවා මේ මේ මේ තමන් යම් මට්ටමක ඉන්නවද කියන එක. ඔව් කොතනද ඉන්නේ කියලා. මජ්ක්‍ධිම නිකායේ කෝසම්බිය සූත්‍රය කියලා තියෙනවා. මම ඕනම් කරුණු කීපයක් මට මතක හැටියට කියන්නම්. එකක් තමයි කියන්නේ මේ දැන් අපේ දැන් හිතන්න සාමාන්‍ය හිත්වලට කෙලස් එනවනේ. කෙලස් ඇවිල්ලා ඉවරලා ওই කෙලස් ගිහිල්ලා. දන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි ඔන්න රාගයක් ඇවිල්ලා ඔන්න රාගිනුත් දැවුණා. ඊට පස්සේ ඊට පස්සේ නම් හවස් කාලේ මතක් වුණා. මට උදේ එන ලොකු රාගයකනේ මං හිටියේ කියලා හවස් කාලේ මතක් වෙනවා. මම හිතන්නේ මම මේ කියන්නේ මේ භාවනාව නොකරන කෙනෙක්ගේ සාමාන්‍ය මනසක්. දැන් හිතන්න භාවනා කරන කෙනෙක් ගැන. එයාගේ ඔන්න කෙලෙසයක් ආවහම එයා දැනගන්නවා. එයා මේ දැන් මේ වෙලාවේ ඔන්න රාගයක් තියෙනවා. දැන් මේ වෙලාවේ තියෙන ද්වේෂයක්. නෑ ආදීනම නෙමෙයි. දැන් මේ වෙලාවේ තියෙන රාගයක්. මේ වෙලාවේ තියෙන ද්වේෂයක්. මේ වෙලාවේ තියෙන මෛත්‍රියක්. මේ වෙලාවේ තියෙන ශ්‍රද්ධාවක්. මේ වෙලාවේ තියෙන ලෝභයක්. මේ වෙලාවේ තියෙන මාන්නයක්. කියලා මේ ක්ලේශය ක්ලේශය වශයෙන් දැනගන්න. ඒ වෙලාවේදී මේ වර්තමාන වශයෙන් තියෙද්දි බුදුහඳුරෝ කියනවා මේ පළවෙනි ප්‍රත්‍යක්ෂාවේදී මේ කිසිම ඒ වගේ ක්ලේශයක් Tamanට නොදැනෙන්න ඇවිල්ලා යන්න බෑ. කියන්නේ ආවනම් ක්ලේශයක් දැනගන්න ඕනේ. කියන්නේ තමන්ම චෙක් කරලා බලන්න. තමන්ම පරීක්ෂා කරලා බලන්න මොනවා හරි කෙලෙස් මට හොරා ඇවිල්ලා ගිහිල්ලා දෙනවද? එහෙනම් ඉතින් තාම මදි. <laughs> ඒකයි. ඒ කියන්නේ එන කෙලෙස් අපිට අපේ මේ මේ මේ අපේ ඇහැ වහලා ඇවිල්ලා ගිහිල්ලා නම් ඒ කියන්නේ අහු වෙලා නැහැ. ඒ හැමතිස්සෙම අපි අවධානයෙන් ඉන්න ඕනේ. අපේ හිතේ කෙලෙස් ඇවිල්ලා මේ එන එක වළක්වන්නත් බෑ ඉතින්. තාම ඒක අපිදම කෙනෙක් උදාහරණයක් වශයෙන් ඔන්න රහත් වෙන්න එපයි සම්පූර්ණයෙන්ම මාන්නේ දුරු වෙන්න. එහෙනම් සෝවාන් වුණා, සකදාගාමන, අනාගාමන තේරට මාන්නයක් එන්න පුළුවන්. හැබැයි මාන්නයක් ආව මාන්නයක් බව දන්නවා. අන්න ඒ වගේ මේ පළවෙනි එකේදී කියන්නේ පරිඋත්ථාන මට්ටමේ ක්ලේශයක් එන්නේ නැහැලු ඒ පරිඋත්ථාන මට්ටමේ ක්ලේශයක් දැනගන්න ඕනෙලු. මග හැරෙන්න බෑ. ඊළඟට තව කියනවා එයා මේ තමන්ගේ වැරද්දක් තියෙනවනම් සංගවන්නේ නැහැලු. දැන් සාමාන්‍ය පෘථග්ජන ස්වභාවය තමයි වරද සංගවනවා නැති ಗುಣ පෙන්නනවා. දැන් මේ දැන් මේ කතා කරන්නේ බුදුහාඳුරු වෙන ආර්යයන් වහන්සේ කෙනෙක් ගැන. ආර්යයන් වහන්සේලා එහෙම නැහැලු. ඒගොල්ලෝ වැරද්දක් තියෙනවනම් වැරද්ද එලි කරනවා. එලි කරනවා. ආපත්‍ය සිද්ධනවා නම් ඒවත එලි කරනවා. ඒ තව එකක්. ඊළඟට තව පෙන්නන ඔය ධර්මය ප්‍රකාශ කරනකොට අපි දුමු ධර්ම දේශනාවක් ඇහෙනවා කියලා. ධර්ම දේශනාවක් ඇහෙනකොට මේ හොඳට කන් යොමු කරගෙන ඒකට අහනවා. මේ අන්නේ විහිිත නොවි වෙන වෙන ආරමුණු වලට යන්නේ නැතුව හොඳට ඒකට අවධානය යොමු කරගෙන අහනවා. ඊළඟට ඒකෙම හොඳට ඒ අහනකොට සමහරලාට ඇඟ කිලිපලා යනවා නිකන් ඒ හොඳට ඒකත් එක්ක කියන්නේ සමීප වෙනවා තමන්. කියන්නේ දැන් මේ තමන් වඩපු දහමක් තියෙනවනේ. දැන් මේ සෑහෙන කාලයක් භාවනාවක් කරපු කෙනෙකුට විපස්සනාව කඩපු කෙනෙකුට බුද්ධ දේශනාවක් ඇහෙද්දී ඒ ඒ දේශනාවේ තියෙන ප්‍රායෝගික අර්ථයත් එක්ක තමන් ඒකාබද්ධ වීමක් වෙනවා. හරියට හොඳට මේ මේ ධාරණය වීමටත් වඩා මේක මේ තමන් දැන් අත්දකින්න දෙයක් කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට ඔන්න නිකන් කඳුළු වෙන තත්වයකට වගේ. හරි හොඳට මේ මේකට සමීප වීමක්. මේ ඒ තුලට ඒ ධර්මයට ලොකු සමීප වීමක්. එහෙම වෙනවයි කියනවා. තව කරුණු කීපයක්ම තියෙනවා. කාට හරි මතක එහෙම නැද්ද ওই ටික? ධර්මස් ඒ වෙනම අර සෝතාපට්ටි අංග වශයෙන් හතරක් පෙන්නනවා. ඒ මේක වෙන මේ වෙනම සූත්‍රයක එන්නේ. මම පොඩ්ඩක් ආයි බලලා මම කියන්නේ මේ කරුණු ටික මතක් කරන් ඇවිල්ලා මම හෙට කියන්නම්. මොකද ඒ කියන්නේ හරි වැදගත් සූත්‍රයක්. මොකද ඒ කියන්නේ හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඇත්ත මේ තමන් සෝවන් වෙලාද නැත්නම් අනුන් සෝවන් වෙලාද කියන ප්‍රශ්නේ හුඟක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඒක තමයි. එහෙනම් මේ බුදුහාඳුරන්ගේ වචනේම අරගෙන කිව්වහම මේ අපි බේරෙනවා. අපිට අපිට කියන්නත් බැහැනේ. මේ බුදුහාඳුරෝම ඉතින් ඒ නිසා මේ අත දැක්වීමක් දීලා තිනවා මෙන්න මේ මේවා තම තමා වශයෙන්ම දැක ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් ඒ නිසා මේ තමා ඉතින් ඕක ඉතින් يعني කෙලස් දුරු වෙච්ච කෙනෙක් ඕක මේ ඒ කියන්නේ අනිත් අයගේ අවධානය ගන්නවත් එහෙම නැත්නම් අනිත් අයගෙන් ප්‍රසිද්ධියක් උපයා ගන්නවත් තමන් පුජ්‍යලයක් වශයෙන් කැමි පැපී පෙනෙන්නවත් ඕක කියනව නෙමෙයිනේ. දහමක් වැඩිලා දහමක් වැඩිලා නම් තියෙන්නේ එයා මේ ඇතුළට නැමීමක් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම තේරවාදයේ තියෙන්නේ එක්තරා පැත්තකින් මේ මේ මේ මේ ඔකට කියනවා මේ අධිගම අපිච්චතා කියලා. ඒ කියන්නේ මේ Taman ලැබිච්ච අධිගමයන් ප්‍රසිද්ධ කරන්න යන්නේ නැහැ. කියාපාන්න යන්නේ නැහැ. ඒ වෙනුවට බොහොම බොහොම නිහතමානීව පැත්තකට වෙලා ඉන්නවා. එහෙම ස්වභාවයක් තමයි තේරවාදී සම්ප්‍රදායේ තියෙන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ අපි දන්නේ නැත්නම් ඒවට පිළිතුරු ඒක තමයි. ඒ වෙලේ තමයි ධර්මයේ පාවිච්චි කරන්න තියෙන්නේ සුතමේ ඥානයක් වශයෙන්. අර වගේ බුදුරජාන් වහන්සේගේ බුදු දේශනාවම අපි අපි තේරුම් ගන්න ඕනේ. මේ බුද්ධ දේශනාවේ කොතනද මේ මේ වගේ තැන්වල හිර වෙන තැන්වල කොහොමද අපි මේ සුතමේ ඥානය පාවිච්චි කළා අපි ඒ වේයෙන් කියන්නේ සමහරලාට හුඟක් වෙන්නේ අධිමානයට යනවා. පොඩි දෙයක් අත්දැකලා හිතන හිතා ගන්න ලොකුවට වෙන්න පුළුවන්නේ. අත්දැකීම් නැතිකමට පුංචි අත්දැකීමක් ලොකුවට අර්ථ දක්ව ගන්නවා. පුංචි දෙයක් හැබැයි ධානයක් කියලා අත දක්වන්න. පුංචි දෙයක් මාර්ග ඥානයක් කියලා අත දක්ව ගන්න. අන්න බුද්ධ දේශනාවත් එක්ක ගලපලා බැලුවා නම් තමන් ඉන්නේ මුලාව කියලා තේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බුද්ධ දේශනාවට යන එක සුතමේ ඥානයකට යන එකම තමයි හොඳ. ඔව්. හොඳයි. තේරුවන් සන්නයි. හොඳයි. එහෙනම් අපි අදට නතර කරමු. ඉතින් අපි අද දවසේත් මේ පින්වතුන් ධර්ම දේශනාවකට සවන් දුන්න ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. ඒ වගේම උතුම් වූ සීලයක පිහිටලා සමත විපස්සනා ආදී භාවනාවන් දියුණු කරගත්තා. ඉතින් මේ අන්දමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාතීන් සමග බෙදා හදා ගනිමු. ඒ වගේම අපි සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරමු. යම් තාක් අසරණ සත්ත්ව පිරිස් වෙත්නම් ඒ සියලු දෙනාත් සමග අපි මේ අද දිනේදී රැස් කරගත්තා මේ කුසල් බෙදා හදා ගනිමු. ඒ වගේම අද දිනේදී රැස් කරගත්තා මේ සියලුම කුසල් මේ ඉදිරියට දවස් කීපයම සුවසේ භාවනා කටයුතු කරගෙන යන්න උතුම් නිවන් සුව අවබෝධ කරගන්න පිණිස අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.